දොරක් ඇත්ත කියන එක තුලින් ආරස්සාවකුත් දොරක් නැත කෙනෙකුත් අනාරස්සාවකුත් තියෙනවා. එහෙනම් මේ දොර ඇත කියන සංකල්පයත් දොර නැත කියන සංකල්පය තුල එකක් තියෙනවා. මොකද දොර පිළිබඳව යථාර්ථය මම දන්නේ එහෙනම් මේ සම්මාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ සෝතාපන්න එකක් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ සකෘදාගාමීකකුත් නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ අනාගාමීකකුත් නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මාදිට්ඨිය කියලා කියන රාහත් ඵලයක් නෙමෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමානයි නිරෝධ සමාපත්තිය. කවුරුත් ඔක දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ හිතනවා සම්මාදිට්ඨියෙන් දකින්නවා කියන්නේ සෝතපන්න නෑ නෑ එයාට වැරදුනා. ඒ නිසාම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය නැවත නැවත ප්‍රතිසංස්කරණය කරන්නේ. කමඨාන් මොඩිෆිකේෂන් එකක් අවශ්‍යන්නේ කමඨාන් නිවැරදි කරන්නෙම එයා සම්මාදිට්ඨිය ඵලයකට සාපේක්ෂව දකින නිසා. එයා හිතනවා සම්මාදිට්ඨිය කියන්නේ සෝතාපන්න නිරෝධ සමාපත්තිය. එහෙනම් මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මා තුල නිර්මාණය වෙන නිරෝධ සමාපත්තිය. ඒ නිරෝධ සමාපatti නිර්මාණය වෙමින් යනකොට මට පේන එක එක අවබෝධයන් වලට වටිනාකම් දුන්නා සෝවන් වටිනාකම, සකුදාගාම වටිනාකම, අනාගාම වටිනාකම, රාත් වටිනාකම. හැබැයි නිරෝධ සමාපත්තියට පත් වුණාට පස්සෙලු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ਸਰව සම්පූර්ණත්වයටපත් වෙන්නේ. ඇයි? ආයතන 6 අට ආකාර නිවැරදි දැක්මෙන් සතර ඉරියව්වෙන් පැය 24 පුරාපණය දකින්නවා. එතකොටයි ආර්ය අෂ්ටාංගික මාර්ග සම්පූර්ණ වෙන්නේ. එහෙම නැතුව මම සම්මාදිට්ඨිය දකින්න පැය 24ම දකින්නවද? නෑ. එතකොට ඒ සම්මාදිට්ඨිය සෝතාපන්න වෙන්නේ කොහොමද? ඒ සම්මා දිට්ඨිය සකු르දාගාමි වෙන්නේ කොහොමද? ඒක අනාගාමි වෙන්නේ කොහොමද? එහෙනම් අපි මේ වඩන පුරුදු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අඩුපාඩු තියෙනවයි කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ਸਰව සම්පූර්ණත්වයටපත් වෙලා නැහැ. එහෙම නැත්නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මා තුල වැඩෙන නිවැරදි එකක් නෙමෙයි. හඩක් නිවැරදි, ගොඩක් වැරදි. ඒ නිසා තමයි සමහර වලට ගැටෙන්නේ, සමහර වලට ඇලෙන්නේ. සමහර වලට මාර්ගයෙන් දකින්නේ. මාර්ගයේ මම සිට ඇක්සිඩන්ට් එකක් වුණා. බැලුවා. මත් මොකද? මම ડોක්ටර් ડોක්ටර් නෑ. මම මගේ ජීවිතය ඉවරයි. මම හොස්පිටල් ගෙනියන්න ඉවරයි. එහෙමයි ડોක්ටර්. හැබැයි ඒ වැටිච්ච කෙනා මගේ පුතා නම් මගේ බිරිය නම් මගේ අම්මා නම් මට තේරෙන බණ කියාවා. එම්ම කියාද? කලන්ත දාලා වැටිලා සී නැති වෙලා වඩාගෙන ලේත් එක දාගෙන ඇත්තටම අපි ගිහිල්ලා අම්මා දාන්නේ වෙන වාහනයකටයි. මගේ වාහනේ මට මතක නැහැ. දහලකින් බලනකොට යතුරු නැහැ. ඒ මනස කියන අර වානේ ආවේ දොස්තරම. බලනකොට වානේ පැටලිලා කකුල් වැඩ කරන්නේ, අත් වැඩ කරන්නේ. මොකද වුනේ? ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල සම්පූර්ණයෙන් දැක්කේ නැහැ. භාග්‍යවත් වහන්සේ පිරිනොම් මංචකේ බොම අත ළඟයි පිරිනොම් පාන්නේ. හැමෝම අඬනවා මේ භාග්‍යවතුන් වහන්සේ අපේ අතරන සර්වඥතා ඥානයක් අපට අයින් වෙනවා මේ බුද්ධ ශාසනය භාග්‍යවතුන් වහන්සේත් එක වාසය කරන්න තියෙන මොහොත අයින් වෙනවා අඬනවා කෑ ගන්න වැළපෙනවා රාතන් වහන්සේලා hina වෙවි ඉන්නවා සබ්බේ සංඛාර අනිච්චා. තථාගතයන් වහන්සේ පිරිනවම් පාන බව අපි කල්ලාතෝ දැනගෙන හිටියා. ඒ නිසා අපට දුකක් නැහැ. මේ මිනිස්සු දැනුයි දන්නේ. ඕන් අඬනවා වැළපෙන. ඇයි? ඒ මිනිස්සු දැන් තමයි දන්නේ මිනිස්සු මැරෙන බව. මෙච්චර කාලයක් ඒගොල්ලෝ ඉතින් ඉතින් මිනිස්සු ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා. එච්චරයි දැනගෙන හිටියේ. ඇයි? ලෙඩ වෙනකම් මේගොල්ලෝ අඬුවේ නැහැ. පිරිණිවන් පානකොට හඬනවා ඒ මිනිස්සු මේ දැන් just now ඒගොල්ලෝ දැනගත්තා මිනිස්සු කියන જાතියෙන් මැරෙන කට්ටියක් දරා ගන්න ගන්නවා. රාතන් වහන්සේලා මැරෙන බව දන්නවා. සන්තෝෂයෙන් ඒකට කලබල වෙන්නේ අපේ ජීවිතේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන වඩනකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි කොච්චර නිවැරදිව වැඩුවත් අපි හවංකම පිළිගන්න ඕන කාරණාවක් තමයි නිවැරදිව මම වැඩුවට නිවැරදිව වැඩෙන්නේ නැහැ. ඇයි වැඩෙන්නේ නැත්තේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාතල සම්පූර්ණ වෙලා නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙන්නේ නිරෝධ සමාපත්තියේ නම්. නිවැරදි දැක්ම, නිවැරදි ඇසීම, නිවැරදි ක්‍රියාව, නිවැරදි සිහිය, නිවැරදි සමාව, සමාධිය ඒ කියන්නේ නිවැරදි ජීවන රටාව මේ කියන හැම එකක්ම නිවැරදිව කියන එක සම්පූර්ණ වෙන්නේ Nirodha Samapattiය නම් රාතන් වහන්සේට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතර ඉරියව්වෙන් පැය 24ම වෙන්නේ මම රාහත් වෙලා නැහැ මට කෙලස් තියෙන එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදිව වෙන්නේ නැහැ නිවැරදිව වෙන්නේ නැත්නම් දෝෂ තියෙනවා. මේ දෝෂය තමයි හදන්න ඕනේ. ඒක නිවැරදි කරන්න ඕනේ. ඔව්. නම් වැරද්ද තමයි කියන්නේ. මේක අර ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි පොඩ්ඩක් මේක මේක මොකක්ද කියන එක. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සෝවාන් වෙන්න වඩන එකක් නෙමෙයි. ඉස්සලා මේ දෘෂ්ටිය ගලවනවා. දැන් අපි ඉස්සලා දෘෂ්ටික ගලවමුකෝ. එතකොට තේරෙනවා අපට තියෙන අඩුපාඩු මොකක්ද කියන එක. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සෝතාපන්න වෙන්න වඩන එකක් නෙමෙයි. ගැලවුවා ඒ දෘෂ්ටිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සපවත්ව ජීවත් වෙන්න සප බලාපොරොත්තු වඩන එකක් නෙමෙයි. ඒ දෘෂ්ටිය ගැලෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ බුදුදහම පිළිබඳ බුද්ධ දර්ශනය පිළිබඳ සම්පූර්ණ අවබෝධය ප්‍රඥාව ලබන එකක් නෙමෙයි. ඒ දෘෂ්ටිය ගැලෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ දිව්‍ය ලෝක යන එකක් නෙමෙයි. ඒ දෘෂ්ටිය ගැලෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඇත්තටම මොකද්ද? පිරිණිවන් පාන එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඇත්තට මොකද්ද? පිරිණිවන් පානකන් නිරෝධ සමාපත්තිය වැඩින්න එක. එහෙනම් නිරෝධ සමාපත්තියටපත් වෙනකන් පිරිණිවන් පාන්න සුදුසුකම් ලබනකන් වඩන එකක් තමයිලු ආර්ය අෂ්ටාංග මාර්ගයක්. එහෙනම් මේකේ ආරම්භය මොකද්ද? පුදුජන ස්වභාවය. ඕම් අපි ස්ටෙප් ටික පෙන්වනවා. ආරම්භය මොකද්ද? පුදුජන ස්වභාවය. ක්‍රියාත්මක ගේම නැත්තම් වඩාගෙන යන ඒ මධ්‍යස්ථය මොකද්ද? සෝවන් සකු르දාගාමි අනාගාමි. මේක තමයි වඩාගෙන යනවා. අවසානයේ මොකද්ද? නිරෝධ සමාපත්තිය. එහෙම නැත්නම් රාත්ඵලය. එතකොට ආරම්භයක් තියෙනවා. වඩාගෙන යන කොටසක් තියෙනවා. මධ්‍යස්ථය තියෙනවා. අවසානයක් තියෙනවා. එහෙනම් අවසානයේ තාම ඇවිල්ලා නැත්තම් ඒ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිවැරදිව වැඩෙන්නේ නැහැ. එහෙනම් වැඩෙන ප්‍රමාණය කොහොමද වැඩෙනව? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නොවැඩෙන ප්‍රමාණයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක්යි. ඒක නිවැරදි කළේ නැත්නම් හරියට අරගෙන නිරෝධ සමාපත්තිය එන්නේ නැහැ. දැන් ඕක තමයි අපි අපේ අඩුපාඩු දැනගන්න ඉස්සෙල්ලාම දෙන නිර්වචනය. දැන් ඒක තුල තියෙන ප්‍රධාන පොයින්ට් එක තමයි අපි ගමුකෝ මිනිස්සේ මිනිස්සේ කෙනා අපි ගමු මේ මිනිස්සයා කාන්තාවක් කියලා. කාන්තාවක් වෙන ලස්සන කාන්තාවක් අපිට ප්‍රිය කෙනෙක් අපිත් එක්ක ගොඩක් හිතවත් කෙනෙක්. එයා එනවා. එයාව දැක්කාම අපට පේනවා මේ මැටි ගුලියක්. මැටි ගුලියක්. මැටි ගුලියක් ආවා. මැටි ගුලියක් කතා කළා. මැටිගුලියට උත්තර ලැබුණ මැටිගුලියට තරහා ගියා ටිකක් ভাইබ්‍රේෂන් එකක් ඇති වුණා මැටිගුලිය ගියා බලනකොට පවෙන්ද ඊළඟ ඇඳේ මාව ඇඩ්මිට් කළා කට්ටිය මොකද කිව්වාම මේ ගම්වලකුත් දාලා දෙන මට යන්න බෑ ඇයි ඒගොල්ලෝ කරන නෑ ප්‍රතිකාර ලබන්න ඕනේ ඇයි ඒගොල්ලන්ට තේරෙන මට ප්‍රශ්නයක් නෑ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල අපි නිතරම දකින්න ඕනේ නිවැරදි දැක්මනේ එහෙනම් අපි දැකපු දැක්ම තුල අර Nirodha Samapattiය නැති නිසා අර දැක්ම තුල දෝෂයක් තියෙනවා මොකද දෝෂනේ? පින්වත් මෑණියෝ කෙනෙක් ආවා. ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ වැරදි එකක්. ඒක ඒක අනාදි එකක්. නමුත් එයා රාත් වෙලා නැහැ. එයා පුදුජ නැහැ. ඒ නිසා එයාට සාපේක්ෂව එයාට ගැළපෙන උත්තරයක් එයාගේ මානසිකත්වෙ මන් දුන්නා. එයා සන්තෝෂෙන් hina වෙලා ගියා. ඕම් නිවැරදි උත්තරේ. එහෙනම් අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනකොට අපේ සම්මාවි ලෝකේ බලන්නේ නැහැ. ලෝකයාට ඕන විදිහට අපේ සම්මාව අපි වෙනස් කරගන්න ඕනේ. පුංචි ළමෙක් කතා කරනකොට අපි මේ න්‍යාස්තිය තුළ තියෙන එහෙම පටන් එතකොට මේ මනසකල මේ මොකද්ද කියන්නේ? පොඩි බබා සමනල්ලු හරි ලස්සනයි. එතකොට කියන ඔව් සමනල්ලු හරි. පුතා අලියා මා ලොකු සතෙක්. එයා දන්නේ දන්නවා. නමුත් මොනවා වුණත් අපි පොඩි ළමයට කතා කරන උරතල් වෙලා පොඩි බබාවත් කෑවද? එහෙම කතායි එයාගේ මානසිකත්වයට බලනවා. ඉස්කෝලේ යන ළමයා ආ පුතා මම මේ දවස්වල පඩම් කරනවානේ. එයාට ගන්න ඕනේ. එයාට එහෙම කතා අම්මා එනවා. අම්මේ ආ පුතා මොකද? නෑ අම්මේ. මොකද නැත්තම් නෑ බැලලා යන්නේ මේ හොඳයි පුතා. කැම කෑවද? නෑ අම්මේ. කැම ගන්න. හොඳයි අම්මේ. අම්මට එහෙම කතා. යාළුවෙක් ආවා. සහෝදරයා කොහොමද ඉන්නේ? මොකද්ද මේ ආර්ය මාර්ගය යන ඒ ශ්‍රාවකයා තියෙන දක්ෂකම කියලා කියන සක්කෝ ගුණයක්. සෝතාපන්න වෙච්ච කෙනාට කර්ණිමෙත් සූත්‍රයේ පළවෙනි ගාථා බුදුහාමුදුරු කියනවා මෙන්න මේ ಗುಣ ටික තියෙනවලු ඒ ආර්ය ශ්‍රාවකයාට. මොකද්ද? සක්කෝ සූජුච ඌජුච සුවචෝ චස්ස මුදු අනතිමානි මේ ಗುಣ ටික අනිවාර්ය ආර්ය ශ්‍රාවකයට තියෙනවලු. එයා රුජුපටිපන්න ආන ප්‍රශ්න විතර උත්තර දෙන්නේ. උත්තර දෙන්නේ. එයා හරි නියතමානී. හොඳට අහගන්නවා. එයා හරි මුරුදුයි. ඒ කට්ටිය විතර දෙන්න කියන්නේ. මේ විදිය ಗುಣධර්ම අපේ සම්මාව තුල තියෙනවා නම් ඒ සම්මාව තුලින් නම් අපි ಗುಣධර්ම වලින් එක කටයුතු කරන්නේ ඇත්තටම එයාගේ ප්‍රඥාවෙන් ලෝකයා දකින්නේ ලෝකයාට ඕන විදිහට එයාගේ ප්‍රඥාව ආදා ගන්නවා මේක තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තියෙන දෙවනි ස්ටෙප් එක 12 වසර කෙනෙක් එක කතා කරනකොට ඒකට සාපේක්ෂව කතා කරනවා එක වසර එයාට උන බාලන්සිරම කියන එක මොන්ටිසෝරි එයාට ඒ විදිහට කතා කරනවා පුංචි සින්දුවක් කියනවා. එයාත් ඒ වගේ සින්දු දන්න. එයාත් සින්දුවක් කියනවා. අපිත් සන්තෝෂේ කතා කරනවා. ඒ ඒකේ වෙන්නේ ආර්ය ශ්‍රාවකයා බොළඳ වෙනවා නෙමෙයි. ආර්ය ශ්‍රාවකයා නම්්‍ය සීලී. ඒක ගුණයක්. මොන නම්්‍ය සීලීද? එයා පුරුදු වෙනවා. මොකද්ද? ලෝකේ නාම රූප වල කෙලස් තියෙනවා. ඒවට අවු වෙන්නේ නැතුව යන්න ඇද වෙන්න පුරුදු වෙනවා. මේක තමයි දෙවෙනි එක සකු르දාගාමීත්වය. අපි තාම ඇඩ්ජස්ට් කරනවා. ඇඩ්ජස්ට් වෙන්න සමහර තැන්වලදී. තියනවද නැද්ද? පොයින්ට් එක අපි ඉබෙන්නන්නේ ඩොක්ටර් තියාගන්න. එහෙනම් අපි තාම ඇඩ්ජස්ට් කරනවා ඇඩ්ජස්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඊළඟ එක අපි තාම තේරුම් ගන්න නැහැ. ඇඩ්ජස්ට් කරන්න නෙමෙයි ඕනේ ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. මාත්‍යා අද රාවඩ දාලා තින්නේ රට ඉන්න ඕනේ. මාරවල ඊයේ රාවඩ පෙරේදා රාවඩ මේ මිනිස් මාව මරන්නද කොයි දාගන්නේ? කමන්නේ. ටිකක් නිදා ගන්නවා. අස්සම් කළා නිදාගන්නේ මන්සන නිදි. ඔව් දවස් දෙක නිදි මරලා නෙන්නේ. එන එයාට තේරෙනවා එනම් නිින්ද යනවා කියලා. හැබැයි එතනදි කියන්නේ ඇයි දැම්මේ කියලා කියන මොනවා හේතුවක් නිසා දැම්මා. ඒකට ඇඩ්ජස්ට් වෙනවා. අමාරුයි. ඒ අමාරු නිසා නිදාගත්ත. ඒක වරදක් නෙමෙයි. හැබැයි අතන තර්ක කරලා මම දෙකක් වැඩ කරේ නිසා මට බෑ කියලා ඒ ආගියුමන්ට් එක වැරදි. හැඩ ගැහෙනවා. ඇඩ්ජස්ට් වෙනවා. එහෙනම් මේ මොකද්ද මේ සම්මාවක් වඩන ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිය තුලින් ලෝකේ ජීවත් වෙන්නේ කියලා කරනවා. ලෝකේ ජීවත් වෙනා නෙමෙයි. එයා ලෝකෙට හැඩවෙන්න පුරුදු වෙනවා. අනාගාමි වෙන කෙනා හැඩවෙන්නේ හැඩවෙලා තින ලෝකයේ පවතින ඒ හැඩවල පවතින කොහොමද කිව්වම බෝට්ටුවක් අදනවා. කොළවලි. අදලා වතුරට දානවා. රැලියට යනකොට බෝට්ටේට යනවා මේට යනවා. දැන් එයා හැඩවෙන්නෙත් නැහැ. ඇදගස්සන්නේ අර ඇදවලට ඕන විදිහට පවතන අර ඇල්ලට උඩ ගියා. කොළනේ ආයෙ මෙට ගියා ආයෙ මෙට ගියා. තෙමුණා තෙමුණ ගමන් තෙමිච්ච බව දැනගත. එහෙම යට ගියා තෙමුණා ඉවරයි. ඒ වගේ අපි මේ ලෝකේ මේ කෙලස් ලෝකයේ තුල ඇදගස්සන එකක් තිබුණා. ඒක හැදුවා සමාධිතියදී. ඊට පස්සේ ඇද ගහින එකක් කළා. සකුර්දා ගන්න. දැන් ඔක්කොම ඇද ගැහිලා තියෙනවා. ඇද ගස්සන්නේ ඇද ගැහිච්ච එකක්මනේ. ඇද ගැහෙන්නේ තලින් ඊට වෙනස් වෙන ඇඩ ගැහිච්ච නිසානේ. එතකොට ඇඩ ගැහිලා තිනක ඒක සාපේක්ෂ අඩ ගහනවා. අඩ ගැහිච්ච එකට සාපේක්ෂ අඩ ගස්සනවා. මේ දෙකම දැනගෙන ඒකට සමවැදිලා පා වෙන කෙනෙක් වගේ. එනවද අද යන්න? ඔව්. මොකද නිින්ද ගියා මට. කෑම කනවද? ඔව්. කනවා. කෑම එපාද? එපා. එයා ලෝකේ වර්තමානයේ ඉන්න කෙනෙක්. මොන හරි ඇහුවම ඒකට අදාළ උත්තර දෙන්න. එයා ධම්මානුපස්සනාව වඩන කෙනෙක්, අනාගාමී කෙනෙක්. සියුම් අඩුපාඩු තියෙනවා. එයා දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසානයේ නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තිය එනකම් නිරෝධ සමාපත්තිය එන තාක්කල් මම තාම මේ මාර්ගය වඩන කෙනෙක් සම්පූර්ණ වෙච්ච කෙනෙක් නෙමෙයි. සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැක්කට සම්පූර්ණ වෙන එකක් නෙමෙයි. නිරෝධ සමාපත්තියේ සම්පූර්ණ වෙන එකක්. මෙන්න මේ ධර්මතාවය යම්කිසි ආර්ය කෙනෙක් දැක්කාම එයා සම්මාදිට්ඨිය සැලීමටපත් වෙන්නේ නැහැ. මමපත් වෙන්නේ නැහැ ඒ කාලේ. ඇයි? සම්මාදිට්ඨිය තුල ඇඩ්ජස්ට් කරන්න තියනවා නම් සම්මාදිට්ඨිය තුල නිවැරදි කරන්න තියෙනවා කොහොමද ඒකට සෑයමටපත් වෙන්නේ? ඒක කඩතොළු. නිරෝධ සමාපත්තියේදී සම්මාදිට්ඨිය පරිපූර්ණ වෙලා කඩතොළුත් නෑ නිවැරදි නෑ. එදාටයි සම්මාදිට්ඨිය සම්පූර්ණත්වයටපත් වෙන්නේ. සෑයමටපත් වෙන්නේ. අදත් අපේ සම්මාදිට්ඨිය ඇඩ්ජස්ට්මන්ට් තියෙනවානේ. හැමදේම හේතුඵල දාන. ප්‍රවෘත්තිය කියන පණිවිඩ ඔක්කොම අපට පණිවිඩයක් ඒක මැසේජ් එකක්. ඇයි අපේ ගෙදර කෙනෙක් කලන්ත යනවා මේක දෙන්නේ නැත්තේ? එතන හේතුඵල දාමක් නෑ ඒක පණිවිඩයක් නෙමෙයි. එහෙනම් මෙතන යුතුයකම වගකීම් කියලා කොටසක් තියෙනවා. එහෙනම් ඒක ඇයෙන පළියට නිකන් ඉන්න බෑ. යුතුයකමක් කියන එක කරන්න ඕනේ. අන්න ඒ සම්මාව දැනගන්න ඕනේ. හැමදේම හේතුඵල ධර්ම කියලා gedara ඉන්න කට්ටියට හේතුඵල ධර්මෙන් බෙදනවා නම් එතන ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ නිවැරදික දැකලා නැහැ. ලෙඩ වෙන්නේ නිරෝගිමත් වෙන්නේ කර්මයට අනුව. ලෙඩ වෙන්නේ මොක කර්මයේද මේ අකුසල කර්ම. ඒකට සනීප වෙලා නිරෝධමත් වෙන්නේ මොන කර්මද මේ මේ කුසල කර්මය. එහෙම කියලා කියනවා. එතකොට කුසල් වලට නිරෝගී අකුසල් වලට රෝගී. පණහදිනවා අකුසලයක් පරිතන. කෙලින්ම අපේ රස්සාව ගියා. ඌඩුත් කළා අපි. අකුසලයට තමයි ලද වෙන්නේ. එතන මේ මනසර සේලන් දාලා පපුව ඉර කරලා මේ මනසට කැඳ පොළ මොනවා හරි එකක් කරන මොනවා හරි එකක් කරන. ඇයි එහෙම කරන්නේ? අකුසලයට තමයි ලෙඩ වෙන්නේ. හැබැයි මට යුතුයකමක් තියෙන රක්තාවෙන් මේ මනුස්සයා බේර ගන්න මැරෙනවා කියලා දැනගත්තත් අන්තිම මොහොත වෙනකන් ඒ මනුස්සයා කකුල් අර කිහිමද රක් කරලා මොනවාරි එකක් කරනවා. එහෙම කළාම තමයි මම සැනසෙන්නේ මම යුතුයකම කළා. එහෙනම් ප්‍රවෘත්තිය තමයි. ඒ ප්‍රවෘත්තිය තුළ මගේ යුතුයකමක් තියෙනවා නම් වගකීමක් නෙමෙයි බුදුහාමුදුරුවෝ ඒක කියනවා. හැමදේම කර්මානුරූපී තීරණය වෙලා. හැබැයි ආගන්තුක සත්කාර ඊනානුපස්ථාන කියලා බුදුහාමුදුරුවෝ මේක දේශනා කරනවා. හැමදේම කර්මානුරූපී නේ බේස් ලැබෙන්නේ නැතුව විඳවල මැරෙන එක කර්මානුරූපී නේ. එනවා අය ආගන්තුක සත්කාර කරන්නේ. ඊනානුපස්ථාන කරන්නේ. ඇයි බුදුහාමුදුරුවෝ තේරෙන තේරෙනවා. හැමදේම කර්මානුරූපී. හැබැයි යුතුයකම පසුකීමක් තියෙනවා. ඒක තමයි ඒ ගිලානුපස්ථානයේ ආගන්තුක සත්කාරය. ඒක කළ යුතුයි. නැත්තම් අවත් බුදුහාමුදුරුවෝ විනයක් පනවනවා. අපේ ජීවිතත් ගී පවත්නෙත් ඒක තියෙනවා. එහෙනම් ඒ සෑම සම්මා දිට්ඨියක්ම නිරෝධ සමාපත්තියට යනකම්ම ඒක නිවැරදිව වැඩෙනවද? මේක කඩතොළු කොතනද තියෙන්නේ? මම මේක ඇඩ්ජස්ට් කරනවද? ඇඩ්ජස්ට් වෙනවද? ඇඩ්ජස්ට් කරනවා නම් එයා තාම පටන් ගත්තා විතරයි. ඇඩ්ජස්ට් වෙනවා නම් එයා පටන් ගත්ත එකේ දෙවනි පියවරට ගියා. ඇඩ්ජස්ට් කරන්නෙත් නෑ, ඇඩ්ජස්ට් වෙන්නෙත් නෑ. ඒක තුල පවතිනවා. එයා තුන්වෙනි පියවරට ගියා. ඒකම බවට පත් වෙන ඇඩ්ජස්ට් කරන්නෙත් නෑ ඇඩ්ජස්ට් වෙන්නෙත් නෑ ඒක පවතින්නෙත් නෑ ඇයි ඇඩ්ජස්ට්මන්ට් එකත් එයා හැඩ ගැහෙන එකත් එයා හැඩ ගස්සන එකත් එයා පවතින එකත් එයා කියලා දැනගත්තම එයා ඒක බවටම පත් වෙනවා එයා කවුද ඇඩ්ජස්ට්ම එයා කවුද හැඩවීම එයා කවුද පැවතීම ඒ කියන්නේ ඔක්කොම එයා තමයි සේරම එකට එකතු වෙලා ඒ කියන්නේ එයා තුළ අන්තයක් නැහැ එයා ඇලීමෙන් නිදාස් වෙලා ගැටීමෙන් නිදාස් වෙලා සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙලා. තවත් වචනෙන් කියනවා නිරෝධ සමාපත්තියටපත් වෙලා එයා හරියක්. මේක තමයි කමඨාන දැන් වඩන්න තියෙන පුරුදු කරන්න තියෙන ස්ටෙප් එක. එහෙනම් ආර්ය ගමන යන හැමෝම එයාට වඩා අවබෝධ තියෙන කෙනෙක් ඒක සාකච්ඡා කළ යුතුයි. නිරෝධ සමාපත්තිය. එතකොට තමයි ඒක වැඩෙන්නේ. ප්‍රධාන තැනට එනකොට විශේෂ ඒ ගැටලු වලට මුහුණ දෙනකොට අපි ඒක සාකච්ඡාවක් අරේන්ජ් කරනවා. ඒක ඩිස්කස් කරලා ඒක නිරෝධ කළා ඒක හරියට පස්සේ ඊළඟ පියවරට වඩනවා. Tamanටම තේරිලා වඩන්න පුළුවන් නම් ඩොක්ටර්න දිශාවට අපි සාදු කියනවා. Tamanටම තේරුම් අරගෙන අදන්න කරන ඩොක්ටර් අපින්න දිශාවට සාදු කියවම අපිට තේරෙන අපිට අග්ගල එතනට වඩිනවා. ඔක තමයි ඒ කෝඩ් වර්ඩ් එක. අන්න ප්‍රාර්ථනාවක් මට ලැබෙනවා. ඩොක්ටර් එසී කරනකොට හම්බෙන්න ඕනේ කියනකොට ඔක්කොම මම දකිනවා. වෙලාවක මට හිතෙනවා මගේ හිත ගලක්ද කියලා. ඒ මට අනුකම්පාව ඇදෙන්නෙත් නෑ. ඒක තමයි මහා කරුණාව. හැම ප්‍රශ්නයක්ම ડોක්ටර්ම ෆේස් කරලා බැරි කියලා ඊ ආම්දුරන්ට මං හිතෙනක තේරෙන්නේ නැද්ද? ආම්දුර හම්බෙන්න ඕනේ ඕනේ ආම්දුර අනුකම්පා කරන්නකෝ ආම්දුරනේ කියලා කියනවා. ඒත් ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. ඒක තමයි මහා කරුණාව. ડોක්ටර් තනියෙන් ඒක ෆේස් කරන්නේ. තනියෙන් ඒකට මූණ දෙන්න ඇදගෙනවා කියලා තමයි පෞරුෂත්වය වැඩි වෙනවා. ආර්යවරුන්ට ගොඩාක් වැදගත් පෞරුෂත්වය. බෙල්ල ගාලා යන ප්‍රශ්නේ තනියෙන් ෆේස් කරනවා. අවුරුදු 7 වුණා. ඒ රතන් වංශේ තනියම මුණ දෙනවා. පෞරුෂත්වය ඒක නැතුව මේ ගමන යන්න බෑ. දසමාර සේනා පරාජය කරන්න බෑ. පෞරුෂත්වය නැතුව. මට පුංචි කාලේ අවුරුදු 3 උගන්වපුවා. කරුවලයි. මම නිදාගන්නේ මම බලහන් ඉන්නවා මේ කරුවලයිනේ. ලාම්පුව ඇත්තටම එදා ඒ කට්ටිය ඇතුලෙන් තියලානේ. පත්තු කරලා තියෙනවා එදා තිබ්බ නැහැ 100 කියලා තියෙන්නේ. පස්සේ මං කරුල්ලෙන් ඉන්න 100යි මේ කරේ ඇවිල්ලා ලාම්පුවේ මිස පුතා වාඩි වෙලා නේද මං කිව්වා ඔව් ඇයි පුතා නිදා ගන්නත්තේ කරුවලයි ඇයි හැමදාම පාන පත්තු කරනවනේ දැන් මම අහුවෙලා පානට ඊපස්සේ සිය පාන කියලා ටිකක් වැඩි කළා කියලා අන්න වාඩි වෙලා තිනා පුතා පාන ඕනේ නේද නිදා ගන්න එතකොට පුතා ඇස් ඇරගෙන අරගෙනද නිදාගන්නේ මං කනෑනේ එතකොට නිදාගන්න පාන ඕනේ කිව්වේ නිදා ගන්නකන් නේද පුතා ඒවා පාන ගෙනියන්නේ. මොකයි? නිදා ගන්න පාන ඕනේ නැහැ. එතකොටයි මට තේරුනේ. මට වැරදිලා. ඒ තාපසයා මට ඒක තේරුම් කරලා දුන්නා. පාන නැහැ. පාන නැති නිසා මම නිදා ගන්න. ඇත්තටම නිදා ගන්න පානක් ඕනේ නැහැ. ඇහැරිලා ඉඳයි පානක් ඕනේ. ඒක මට තේරුන්නේ නැහැ. තමයි අර වයස පොඩි ඉන්නේ ඉඳ තේරුන්නේ නැහැ. ඒ වගේ ලෝකේ ගොඩාක් තැන් තියෙනවා ડોක්ටර් සරල දේවල් අපට වැරදුන අපට තේරෙන්නේ නැහැ. බලනකොට ඒක වැරදිලා නැහැ. අපට තේරිලා නැහැ.